සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා වේරමණී සික්ඛා පරං සමාදියාමි කාමේසු මිච්ඡාචාරේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරේ මච්චපමා දත්තානා වේරමණී සික්ඛාං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං භදංකා ධම්මත් සවන කාලෝ අයං භදංකා ධම්මත් සවන කාලෝ අයං භදංකා නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත චත්තාරමේ භික්කවේ පුද්ගලා සන්ත සංවෙජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරති කාරුණික පින්වතුනි අද ධර්ම දේශනාවේදී භාවනා පිළිබඳව කාරණා ටිකක් කියා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. භාවනාවේ යෙදෙන අයට මේ ධර්ම දේශනාව දෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. බණහන්නට භාවනා කරන්නම අවශ්‍ය නැහැ. භාවනා නොකලත් තමන්ට ධර්මඥානය දියුණු කර ගැනීමට මේ ධර්ම දේශනාව දෙහෙවින් ප්‍රයෝජනෙ පිණිස හේතු වෙනවා ඇති. ඒ නිසා හැමදෙනාම ඉතා හොඳින් දේශවන් යොමු කරලා මේ ධර්මයට කන් දීලා ඒ අනුව ප්‍රායෝගික වශයෙන් පිළිපදලා මේ නෛර්යානික බුද්ධ ශාසනයේදීම ධර්මාබෝධය ලබන්නට වෑයම් කරන්නට ඕන අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්වතුනුත් සෑහෙන පිරිසක් මේ මැදිරියට පැමිණලා ඉන්නම ඒ පින්වතුන් මේ ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නැර බුදුරජාණන් වහන්සේගේ මధుර මනෝහර දහම් හඬ පතුරවන්නට තමයි මේ දායකත්වය දරන්නේ. තාමත්ම වටිනා පින්කමකට පින්වතුන් සහභාගී. ඒ ගැන අපත් කරමින් මේ වගේ ධර්ම දේශනාවක් පැවැත්වීමට ගුවන් කාලය වෙන් කර දීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටත් ප්‍රශංසා කරමින් පින් දෙමින් අපගේ ධර්ම දේශනාව ආරම්භ කරමු. අපේ ශාන්තිනායක පියාණන් වහන්සේ විවිධාකාරය මේ සත්‍යයන් බෙදා වදාරන්න තාම ශ්‍රේෂ්ඨයි උත්තම. අංගුත්තර නිකායේ එතේ ඉඳලා 11ට යනකම් බෙරදාකාරයෙන් මේ පුජ්‍යලයන් බෙදා වදා තවත් බොහෝ තැන්වල කියනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතය ඇතුළත් වෙලා තිබෙන සමාධි භාවනා සූත්‍ර අතුරෙන් එක සූත්‍ර ධර්මයක් තමයි අද මේ මාත්‍රකාවට අරගෙන ශ්‍රාවකයන්ට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනම චත්තාරෝමේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් චත්තාරෝ මහණෙනි මේ ලෝකයේ මේ ශාසනයේ පුජ්‍යලයේ හතර දෙනෙක් විද්‍යමානයි. එහෙමනම් මේ ශාසනයේ සමාධි දර්ශනා භාවනා කරන පුජ්‍යලයන් සතර ආකාරයකට වර්ගීකරණය කරන්නට පුළුවන්. මේ විදිහට සමාධි විදර්ශනා වඩන පුජ්‍යලයන් සතර ආකාරයකින් මේ සමාධි භාවනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. මේ පුජ්‍යලයන් හතර දෙනා පිළිබඳව අපි මුලින්ම කටු සටහනක් වගේ දල වශයෙන් තේරුම් ගන්නට ඕන. ඒකට මතක තබා ගැනීමට ශ්‍රාවකයන්ට පහසු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනම ඉද වික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලාභේ හෝති අජ්ජත්තෝ සමතස්ස නලාභේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා මහණෙනි මේ බුද්ධ සාත්මික චිත්ත සමතේ ලබන සුළු වෙනවා නලාභේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාය අධිප්‍රඥා ධර්ම විපස්සනාව ලබා ගන්නෙ නැහැ. මේ ගැන පසුව විස්තර කරලා දෙනවා දැනට කෙටියෙන් සැකලින් මතකයේ තබා ගන්නවා. ඉතින් මේ පළවෙනි පුජ්‍යලයා මේ බුද්ධ ශාසනයේ ආධ්‍යාත්මික චිත්ත සමතේ ලබනව අධිප්‍රඥා ධර්ම විදර්ශනාව ලබන්නේ නැහැ. ඊළඟට දෙවන්න. ඉදපන පුද්ගලෝ ලාභේ හෝති අජ්ජත් අධිපඤ්ඤා ධම්ම විපස්සනාය. නලාභී අජ්ජත්තන්තේත සම. මේ දෙවෙනි පුද්ගලයා අධ්‍යාත්මික චිත්ත සමථය ලබන්නේ නැහැ. මේ දෙවෙනි පුද්ගලයා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා ඉදපන බික්කවේ ඒකච්ච පුද්ගලෝ නේවලාභී හෝති අජ්ජත්තං තේතෝ සමතස්ස නලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා මානෙනි මේ බුද්ධ ශාසනයේ ඇතම් පුද්ගලයෙක් අධ්‍යාත්මික චිත්ත සමතේ ලබන්නේ අධිවරඥා ධර්මයේ දර්ශනාව කියන එක ලබන්නේ. මේ දෙකම ලබන්නේ නැහැ මේ තුන්වෙනි කුජ්ජල. ඊළඟට හතරවැන්න. ඉතපන බික්කවේ ඒකච්චව බොග්ගලෝ ලාභී චේව හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස ලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා. මහණෙනි අතම් පුජ්‍යලයක් අධ්‍යාත්මික චිත්ත සමතේ ලබනම අධිප්‍රඥා ධර්ම විදර්ශනාවත් ලබනවා. දැන් මේ බුද්ධලයන් හතර දෙනා පිළිබඳව සැකයෙන් තේරුම් ගන්නට පුළුවන් අපි නැවත මාර්යයක් සලකා බලමු මේ පළවෙනි පුජ්‍යලයා අධ්‍යාත්මික චිත්ත සමතේ ලබනම අධිප්‍රඥා ධර්මයේ දර්ශනාව ලබන්නේ දෙවෙනි පුජ්‍යලයා අධිප්‍රඥා ධර්ම විදර්ශනාම ලබනම අධ්‍යාත්මික චිත්ත සමතේ ලබන්නේ නැහැ. තුන්වෙනි බුද්ධලය අධ්‍යාත්මික චිත්ත සමතේ ලබන්නේත් නැහැ. අධිප්‍රඥා ධර්ම විදර්ශනාම ලබන්නේත් නැහැ. හතරවෙනි බුද්ධලය අධ්‍යාත්මික චිත්ත සමතයත් ලබනම අධිප්‍රඥා ධර්ම විදර්ශනාවත් ලබනවා. මෙන්න මේ විදිහට තමයි මේ බුද්ධලයන් හතර දෙනා බෙදී යන්නේ. දැන් ඒ ගැන සාමාන්‍ය වැටහීම ශ්‍රාවකයන්ට ඇති වෙන්නට ඕන. ඊළඟට අපි මේ පුජ්‍යලයන් එකින් එක බලමු කවුද මේ පුජ්‍යලයෝ කියලා. පළවෙනි එක්කෙනා ඉදබික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස නලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා. එනේ පළවෙනි පුද්ගලයා අධ්‍යාත්මික චිත්ත සමතේ ලබනම අධිප්‍රඥා ධර්මයේ දර්ශනාම ලබන්නේ නැහැ. අජ්ජත්තං චේතෝ සමතස්සාතේ නේකජ්ජත්තේ අප්පනාචිත්ත සමාධිස්ස කියලා මේකේ අටුවාව ඉවරනේ. අධ්‍යාත්මික චිත්ත සමතය කියන්නේ අර්පණා චිත්ත සමාධිය කියන එකයි. අර්පණා සමාධිය. ධානයක් එක්ක පහළ වෙන එක තමයි අර්පණා සමාධිය. ඒක තමයි මේ අධ්‍යාත්මික චිත්ත සමතය කියන්නේ. ප්‍රත්‍යඥයාගේ චිත්ත භාවනාවකට නොයදුන හිත හරියට මහ මුහුද වගේ මුළු පැය 24ම මහ මුහුද කැළඹිච්ච ගම. එයාගේ යෝනිසෝ මානසිකාරයෙන් නපවත්තන ප්‍රතග්ජනයන්ගේ හිතත් නිතරම කලඹෙච්ච එකම කාමච්ඡන්ද ආදී නීවරණයන්ගේ ඒවා ගැන විස්තර කියන්න කාලේ නෙමෙයි නිතර අහනවා මේ නීවරණ ධර්මයන් මේ කාමච්ඡන්ද ආදී නීවරණයන් නිසා හිත කලඹෙන එතකොට මේ අර්පණා චිත්ත සමාධියෙන් මොකද වෙන්නේ? නීවරණයන් පළවා හරිනවා. නීවරණයන් ප්‍රහාණය කරනවා. අන්න හිතේ සංසිඳීම ඇති වෙනවා. ඒක චිත්ත සමතය කියන්නේ මේ අර්පණා සමාධිය කියලා ප්‍රධාන වශයෙන් මේ අටුවාවේ තේරුව. නමුත් අපි උපචාර සමාධිය උපචාර සමාධියනොත් හිත සංසිඳෙනවා. උපචාර සමාධියක් නැතුව අර්පණා සමාධියක් පහළ වෙන්නේ නැහැ. අනිත් අතට උපචාර සමාධිය අයින් කළොත් භාවනා කර්මස්ථාන ගණනාවක් අයින් වෙලා යනවා. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියන මේ කර්මස්ථානවලදී ලැබෙන්නේ උපචාර සමාධියක් තමයි. දැන් නිදසුණක් වශයෙන් අපි කොයිතරම් බුදුගුණ භාවනා කළත් අපිට ධ්‍යානයක් ලබන්න බෑ. මොකද බුදුගුණ අනන්තයි. අරහං ගුණය ගත්තත් සියලු කෙලසුන් කෙරෙහි වණ්ඩ සුදුසු බෑනේ කියලා අර්ථ පහක් තියෙනවා. මේ එකක් ගත්තත් අතිවිශාලයි. සියලු පූජාවන්ට සුදුසු බැවින් කියන අර්ථය අරගෙන තමයි පූජාව එළියේ ලියලා තියෙන්නේ. එයන් පේනවා කොයිතරම් බුදු ගුණද කියලා. ඒ නිසා බුදු ගුණ වල ඇති මේ අතිවිශාල හේතු කොටගෙන උපචාර සමාධිය තමයි ඇති වෙන්නේ. අර්පණා සමාධියක් ලබන්නට බෑ. මේ සමාධිය ගැන කියනකොට උපචාර අර්පණා සමාධි දෙක මේ සාමාන්‍ය ජනයාට ඉතාම ප්‍රයෝජනයි. උපචාර සමාධියේ කාමාවචරයි අර්පණා සමාධියේ රූපාවචරයි. මේ දෙකෙන්ම සිතේ සංසිඳීම ඇති වෙනම නීවරණයන් යටපත් වෙනවා. උපචාර සමාධිය උපදාගෙන ඒකෙන් පිරෙන්නේ නැතුව වාසය කළොත් මරණින් මතු දිව්‍ය වනස්ස වශයෙන් උපදිනවා. ඒක විපාකේ ඒකයි. අර්පණා සමාධිය උපදාගෙන පිරෙන්නේ නැතුව වාසය කළොත් මරණින් මතු බඹලෝ උපදිනවා. මේ දෙකේ වෙනස ඒකයි. උපචාරාර්පණා සමාධි උපචාර සමාධියේදී වරින් වර වරින් වල සිත භාංගයටත් බහිනවා. උපචාර සමාධිය කියන එක හරියට අල්ලාගෙන නැගිටින දරුවෙක් වගේ. ඒ දරුවා අඩි 7-8ක් යනවා, වැටෙනවා, ආය නැගිටිනවා, ආය 7-8ක් යනවා එහෙම තමයි. ඒ වගේ මේ උපචාර සමාධියේදී භවංගයටත් බහිනවා සිත භාවනාරමණෙත් පිටාදී. අර්පණා සමාධිය කියන එක ශක්තිමත් පුරුෂයෙක් වගේ. භවංගයට නොබැහැම සිත 100ට 100ක් තැම්පත් කරගෙන ඉන්න පුළුවන්. ඒ ගැන දීර්ඝ විස්තර තියෙනවා කියා දෙන්නට කාලේ නෙවෙයි. අපි සියලු වැඩ කටයුතු කරනකොට අපේ සිතවිලි පරම්පරාව ඇති වෙන්නේ චිත්ත බීති කියන නාමය. ඒ චිත්ත වේතියක ජවංශෙත් කියලා හතක් තියෙනවා. ඒ ජවංශෙත් හතෙන් හතට භවංගය කියන එකට බහිනවා. ඔක තමයි සාමාන්‍ය නීතිය. යම් කෙනෙක් ධානයක් උපදවාගෙන ඒක ගැන නොසැලකිලිමත් හිටියොත් ඒ ධානයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ධාන මාත්‍රේ නවතිනවා. මං උපදවාගත්තු ධානයේට සමවදිනවා කියන හැඟීමෙන් නැවත නැවත ඒක සේවනය කරනකොට අර ජවන්සිත හතේ සීමාව ඉක්මල 8 9 10 11 12 ආදි වශයෙන් සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් ගිහිල්ලා තමයි නැවත භවංගයට බහි. ඥාන සමාපත්තිය කියන්නේ ඕක තමයි. ප්‍රදේක 100%ක්ම සිත තැම්පත් වෙනවා. උපචාර සමාධියේ නිඳලා හිටලා. හිත භවංගයට බහින. ඉතින් මෙන්න මේ උපචාර අර්පණා සමාධි දෙක උපදවා ගත්තාම හිත සංසිඳනවා. අජ්ජත්තං චේතෝ සමතස්ස කියලා වදාළේ මේ පළවෙනි පුජ්‍යලේ ආධ්‍යාත්මික චිත්ත සමතයයි කියන උපචාර අර්පණා සමාධි උපදවාගෙන වාසය කරනම නලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා අධිප්‍රඥා ධර්ම විදර්ශනාම ලබන්නේ නැහැ. අධිපඤ්ඤා ධම්ම විපස්සනා යාතේ සංඛාර පරිග්ගාහක විපස්සනා ඥානස්ස කියලා දල වශයෙන් තෝරලා තියෙනවා. මේ භාවනා අරමුණු අල්ලාගෙන සංස්කාරයන් අරමුණු කරගෙන භාවනා කරන විදර්ශනා ඥාණය තමයි අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව. ඊළඟ කොටසදී අපි තා ටිකක් ඒ ගැන තෝරලා බලමු. එතකොට මේ පළවෙනි පුජ්‍යලයා ආධ්‍යාත්මික චිත්ත සමතයයි කියන උපචාරාර්පණා සමාධි උපදවාගෙන වාසය කරනවා. ඔහුට මේ සංස්කාර පරිග්‍රාහක ඥානෙ විදර්ශනා ඥානෙ කියන එක නැහැ. ඊළඟට දෙවෙනි පුජ්‍යලයා එදවන බික්කවේ ඒකච්ච බොග්ගලෝ ලාභී හෝති අධිපජ්ජා ධම්ම විපස්සනාය නලාභී අජත්තං චේතෝ මේ දෙවෙනි පුජ්‍යලයා අධිප්‍රඥා ධර්ම විදර්ශනා උපදවාගෙන වාසය කරනවා. දැන් අධිප්‍රඥා ධර්ම විදර්ශනාම කියන්නේ සංස්කාරයන් භාවනා අරමුණු ඉතින් අල්ලාගෙන මෙනෙහි කරන විදර්ශනා ඥානය කියන්නේ තේරිය. අටුවාවේ තේරිය එහෙමයි. තාපොඩ්ඩක් එහාට මේ ප්‍රතිසම්බිදා මාර්ගයේ තෝරලා තියෙනවා අධිපඤ්ඤා ධම්ම විපස්සනා තේවං සංඛාරාණං භංගං පස්සෙත්තා පස්සෙත්තා අනිච්ඡාදිතෝ විපස්සන්තස් සංඛාරාව භිජ්ජಂತಿ සංඛාරාණං මරණං න අඤ්ඤෝ කෝටි අත්තේති භංග වශයෙන් ශුඤ්ඤතං ගයත්තා පවත්තා විපස්සනා මේ සංස්කාරයන්ගේ බිඳීම වහවහ නැති වේ විනාශයටපත් වෙලා යාම දැක දැක අනිත්‍ය ආදී වශයෙන් භාවනා කරනකොට ඒ භාවනා කරන තනත්තාට තේරෙනම සංඛාරාව බිද්ධන්ති මේ සංස්කාරයෝම බිඳෙනවා සංඛාරාණං මරණං මේ සංස්කාරයන්ගේ නැතිවීමම තමයි මරණය න අඤ්ඤෝ කෝචි යති වෙන පුද්දලයක් නැහැ. සත්‍යයක් නැහැ. මේ විදිහට බින්දීන් මාසේ ශුන්්‍යතාවය අනුපහිතියා වූ විදර්ශනාඹ අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා මේ ප්‍රතිසම්පදා මාර්ගයේ විස්තර කළා. ආරම්මණං ච පටිසංඛා භංගං චානුපස්සති ශුඤ්‍යතෝච උපට්ඨානං අධිපඤ්ඤා විපස්සනා කියලා ප්‍රතිසම්බිදා මාර්ගයේ මෙහි විස්තර වෙනවා. මේ භාවනා අරමුණක් කරගෙන ඒක අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කළා මේක බිඳිල යනවා. ඉඳලා ගියාම භංගංච අනුපස්සති ඒ සිත භාවනා අරමුණ මෙනෙහි කරාපු හිතත් බිඳිලා යන එක තවත් හිතකින් දැනගන්නවා. භංග කියන්නේ ඒක තමයි. භාවනා කරන අරමුණක් අල්ලගෙන අරමුණ බිඳී යනවා. ඒ අරමුණ මෙනෙහි කරාපු හිතේ බිඳී යාමත් නුවණෙන් කලකටනවා. අන්නේ අවස්ථාවට කියනවා භංග අවස්ථාව කියලා. අධිප්‍රඥා ධර්ම විදර්ශනා කියන්නේත් ඒක. ශූන්‍ය වශයෙන් ආශය තියෙනවා. දිට්ඨි විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ භංග ඥානයේතෙක් මේ හරිය අධි ප්‍රඥා ධර්ම විදර්ශනාවට භූමිය වෙනවා. එතකොට මේ දෙවෙනි පුජ්‍යලයා මේ අධි ප්‍රඥා ධර්ම විදර්ශනා උපදවාගෙන වාසය කරනවා ලාභී අජ්ජත්තං චේතෝ සම්පන්න. උපචාරාර්පණ සමාධි උපදවාගෙන වාසය කරන්නේ නැහැ. මේ දෙවෙනි පුජ්‍යලයා. ඊළඟට තුන්වෙනි බොජ්ජලය. ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ නේවලාභී හෝති අජ්ජත්තං හේතෝ සමතස්ස නලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා. මානෙනි තවත් පුජ්‍යලයක් මේ අධ්‍යාත්මික චිත්ත සමතේ කියන එක උපදව ගන්නෙත් නැහැ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන ඒක උපදවා ගන්නෙත් නැහැ. අපි මෙතන දෙක සමාධි විදර්ශනා වශයෙන් විවහාර කරනව මේ සැකෙන් තේරුම් ගැනීම සඳහා. එතකොට මේ තුන්වෙනි බුද්ධලය සමාධිය උපදවා ගන්නෙත් නැහැ විදර්ශනා උපදවා ගන්නෙත් හතරේනි පුද්ගලයා. ඉදබන භික්කවේ ඒකච්ච පුද්ගලෝ ලාභේ චේව හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස ලාභේච්ච අධිපඤ්ඤා ධම විපස්සනාය. මේ හතරවෙනි පුද්ගලයා සැකයෙන් ගන්නකොට අර උපචාර අර්පණා සමාධිය ලබා ගන්නවා උපදවාගෙන වාසය කරනවා. ඊළඟට අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව කියන අර බංග ඥාණයේතේ විදර්ශනාවත් උපදවාගෙන වාසය. එතකොට සමාධියත් උපදවාගෙන වාසය කරනවා විදර්ශනාවත් උපදවාගෙන වාසය කරනවා. එතෙන් පුජ්‍යලයන් හතර දෙනා පිළිබඳව මේ ශ්‍රාවකයන්ට වැටහීමක් එන්න ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පුජ්‍යලයන් හතර දෙනාම කල යුතු කෘත්‍ය හතරක් දේශනා කළා. කොහොමද? දැන් මෙතෙක් කියලා දුන්නා මේ පළවෙනි අංක එකේ පුජ්‍යලයා සමාධිය උපදවාගෙන වාසය කරන ඔහුට විදර්ශනාව නැහැ. ඔහු මොකද කරන්නට ඕන? එතකොට විදර්ශනාව නැහැනේ බං. එතකොට දෙවෙනි පුජ්‍යලාට විදර්ශනාව තියෙනවා සමාධිය නැහැ. දැන් දෙන්නට එක එක වෙනස් ඒවා තමයි ඇත්තේ නැත්තේ. පළවෙනි පුජ්‍යලයාට සමාධිය තියෙනවා විදර්ශනාව නැහැ. දෙවෙනි පුජ්‍යලයාට විදර්ශනාව තියෙනවා සමාධිය නැහැ. ඒ පළවෙනි පුජ්‍යලයා මොකද කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාහරනවා. ඔහුට විදර්ශනාව නැහැනේ. එතකොට මේ විදර්ශනාව තියෙන දෙවෙනි පුජ්‍යලා හොයාගෙන යනවා. ගිහිල්ලා උපදේශ ලබා ගන්නට ඕන. එවත්නි කොහොමද මේ භාවනා අරමුණු විදර්ශනා වශයෙන් මෙනෙහි කරන්නේ? විදර්ශනාවේ හිත පිහිටවා ගන්නෙ කොහොමද? සංස්කාරයන් සම්මර්ෂණය කරන්නේ කොහොමද? මෙහෙම අහන්න ඕනේ මේ පළවෙනි පුජ්‍යලයා ගිහිල්ලා දෙවෙනි පුජ්‍යලයාට. එතකොට මේ දෙවෙනි පුජ්‍යලයා තමන්ගේ මාර්ගය කියා දෙනවා. ඉතින් ඔහුගෙන් උපදෙස් ලබාගෙන මේ පළවෙනි පුජ්‍යලයාටත් පුළුවන් වෙනවා විදර්ශනා උපදවා ගන්න. ටික කලක් යනකොට එතකොට මේ පළවෙනි පුජ්‍යලයාත් පසු කාලීනව සමාධි ශාසනා දෙකම උපදාගෙන වාසය කරන කෙනෙක්. ඊළඟට දෙවෙනි පුජ්‍යලයා. දෙවෙනි පුජ්‍යලයාට නැහැ සමාධි විදර්ශනා විතරයි තියෙන්නේ. ඔහු මොකද කරන්න ඕන? යන්න ඕන පළවෙනි පුජ්‍යලයා වයාගෙන. ඔහුට සමාධිය තියෙනවනේ. මේ සමාධිය තියෙන බුද්ධලයා හොයාගෙන යන්නට ඕන. ගිහිල්ලා අහන්න ඕන ඇවැත්නේ කොහොමද සමාධිය උපදවගන්නේ? සමාධිය සඳහා හිත පිහිටවා ගන්නෙ කොහොමද? කොයි ආකාරයෙන්ද භාවනාරමණට අවධානය යොමු කරගන්නේ? මේ විදිහට මේ පළවෙනි දෙවෙනි පුජ්‍යලයා පළවෙනි පුජ්‍යලයාගෙන් උපදෙස් ලබා ගන්නට ඕන. එතකොට ඒ පළවෙනි පුජ්‍යලයා තමන්ගේ සමාධි මාර්ගය දෙවෙනි පුජ්‍යලයාට කියලා දෙනවා. ඉතින් මේ උපදේශ ලබාගෙන භාවනා කරගෙන යනකොට පසු කාලීනව මේ දෙවෙනි බුද්ධලයාත් සමාධියත් විදර්ශනාවත් දෙකම උපදවාගත්තු කෙනෙක් බවට පත් වෙනවා. ඒකට මේ පළවෙනි දෙවෙනි කියන දෙන්නම හොඳට සකස් වෙනවා. ඊළඟට තුන්වෙනි බොජ්ජලය. මොකද කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරන. දැන් තුන්වෙනි පුජ්‍යලයාට සමාධියක් නැහැ විදර්ශනාවක් දෙකම නැහැ. ඔහු මොකද කරන්න ඕන? සමාධි විදර්ශනා උපදවා ගැනීමට දැඩි පරාක්‍රමයෙන් යුක්තව කටයුතු කරනවා. මේක භාවනා නොකරනාට බොහොම හොඳ උපදේශයක්. ආදිත්ත චේලස් සිරසෝපමෝ මුනි කියලා. ඔය දේශනාවේ තියෙනවා. අපි ඇඳලා පොරවලා තියෙන ඇඳෙන් වලට ගිනි ගත්තොත්. හිසට ගිනි ගත්තොත්. කොයිතරම් ඉක්මන් වෙනවද? කොයිතරම් කලබලයක් වෙනවද ඒක නිවා ගන්න? ඒකටත් වැඩි උනන්දුවක් ගන්න ඕන. ඇයි? ඒ හිසට ඇඳුම් වලට ගෙනගත්තාම එක ගින්නයි. අපි ගිනේ 11 ගින් නිරන්තරයෙන් දැවෙනවා. රාග දෝෂ මෝහ ව්‍යාධි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියලා 11 ගින්නකින් මේ සත්වයන් නිරන්තරයෙන් දිවාරය දෙකේ දැවෙනවා. ඒ නිසා සමාධි දර්ශන උපදවා නොගත් පුද්ගලයා අර හිසිගනි හිසිගිනි ගත්ත කෙනෙක් වාගේ ඇඳුම් වලට විනි ගත්ත කෙනෙක් වාගේ මහෝත්සාහය දැඩි පරාක්‍රමයක් කරගන්නට ඕන සමාධි විදර්ශනා උපදවා ගැනීමට වැරදරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කොහොමද මස්නාලේ වියලි ගොත් මුළු සිරුරේ සිවියට නාද ඉතිරි වත්තරේ නොපසුබටව වඩනහු බැවුන් මෙසාසරේ බැමිවනසා පැමිණති තුම් නිවන් පුරේ ඊටම අර්ථවත් කවියක් තමංග ශරීරයේ මස් හේරම වේලිලා ගේන හමයි අටයි නහරයි විතරක් ඉතුරු වුණා. එහෙම ඉතුරු වෙච්චොත් ඉතුරු වෙච්චාද මගේ බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගෙන මිසක් මම නවතින්නේ නෑ කියන දැඩි අදිස්ථානය දැඩි පරාක්‍රමයකින් යුක්තව භාවනා කරන්න ඕන කියලා ඉන් අදහස් කරන්නේ. එහෙම කළාම ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? දැමිවනසා පැමිණෙතිතුම් නිවන් පුරේ. මේ සසර බන්ධන සේරම බිඳ දමන්න. සත්කා දෘෂ්ටි ආදී වශයෙන් බැලුවත් මේ සියලු සංයෝජන සියලු බන්ධන ඔක්කොම බිඳ දමලා හිටන් පැමිණෙති තුම් නිවන් පුරේ. නිවන් පුරයට පැමිණෙන්න. නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියන එකයි අදහස් කරන්නේ. අර දැඩි පරාක්‍රමයෙන් මහෝස්සයා සායකින් යුක්තව සමාධි විදර්ශනා භාවනා උපදවා ගැනීමට වෑයම් කරන පුජ්‍යලයාට ඔය විදිහට අවසානයේදී සියලු බන්ධන කඩලා බිඳලා දමලා හිටන් නිවන් පුරයට පැමිණෙන්න නිවන් අවබෝධ කර ගැනීමට අවස්ථාව ඇති වෙනවා කියලා එයින් අදහස් කරනවා. එතකොට මේ තුන්වෙනි පුජ්‍යලයා සමාධි විදර්ශනා උපදවා ගැනීමට දැඩි පරාක්‍රමයක් ගන්නවා. තා හොඳින් වැරදරන්නට ඕන. ඊළඟට හතරවෙනි බොජ්ජලය. හතරවෙනි බොජ්ජලයට සමාධියක් තියෙනවා විදර්ශනාවක් තියෙනවා. දෙකම තියෙනවා. ඔහු මොකද කරන්නට ඕන? තේසු තේසු ධම්මේසු පතිට්ඨාය උත්තරින් ආශවානං khයාය යෝගෝ කරණි. සමාධි විදර්ශනා කියන කුසල ධර්ම. උපචාරාර්පණා සමාධි ප්‍රබංග ඥානයේ තෙක් ධිට්ඨි විසුද්ධියේ ඉඳලා විදර්ශනාව මේවා තමයි කුසල ධර්ම. මෙන්න මේ කුසල ධර්ම වල පිහිටලා මත්ෙහි ආශ්‍රමයන් ශේකර ගැනීම සඳහා කටයුතු කරන්නට ඕන වෑයම් කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ආශ්‍රවයන් ඡේ කරන්න. ආශ්‍රව කියලා හතරක් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව මේ ආශ්‍රව කියන්නේ සැකෙමින් කෙලෙස් තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ සේරම එකතු කළා කාම භව දිට්ඨි අවිජ්ජා වශයෙන් ආශ්‍රව හතරක් හැටියට දේශනා කළා කියනවා. ඒ ගැන විස්තර කර දීමට කාලේ නෙවෙයි මේ ආශ්‍රවයන් ඡය කිරීම සඳහා වෑයම් කරන්නට. ප්‍රේමනාවට ප්‍රහාණය වෙච්ච හිච්චේවත් අහු වෙනවා. දැන් රහත් මාර්ගයට ඉස්සෙල්ලා ආශ්‍රමයන් ඡය වෙනවා. විබුද්ධල සංඥා ඔද්දසට මිත නිත්‍යාදෘෂ්ටි කියන සේරම මොනවාරි දෘෂ්ටි තියෙනවා. ඒ සේරම දෘෂ්ටි ප්‍රහාණය වෙලා යනවා වන්මග්. සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. ඒකට එතෙන්දී දිත්‍යාස්ත්‍රවය ප්‍රහාණය වෙනවා. දිට්ඨානසය වශයෙන් ගත්තත් ඒත් එහෙමයි. විචිකිච්ඡානසය දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතර විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත කියන මේ අභිධර්ම ක්‍රමයේ හැටියට සිත් පහක්. සෝවාන් මගෙන් ප්‍රහාණයටපත් වෙනවා. ඒදශා මසුරුකම් ප්‍රහාණයටපත් වෙනවා. අපායගාමී කෙලෙස් ප්‍රහාණයටපත් වෙනවා. ඉතින් මෙතෙන්දෙත් මේ දිත්තාශ්‍රවය ප්‍රහාණය වෙනවා. ඊළඟට සකෘදාගාමි මාර්ගයේදී සම්පූර්ණයෙන් ආශ්‍රවයක් ප්‍රහාණය වෙන්නේ නැහැ. කාමාශ්‍රවේ බලය බින්දෙනවා තුනී වෙනවා කියලා කියන්නේ. තුනී වෙනවා කියන්නේ බලය අඩු වෙනවා ඉඳ හිට ඇති වෙනවා. ඇති වුණත් වැඩි බලයක්. එතෙන්ද තුනී වෙනවා. ඊළඟට මේ අනාගාමි මාර්ග ඥානයේදී තමයි මේ කාමාශ්‍රවය කියන එක ප්‍රහාණය කරන්න පුළුවන්. මේ ආශ්‍රව වලින් බලවත් එකක් තමයි මාර්ග ඥාන දෙකකින් ඕන කාමාශ්‍රවය ප්‍රහාණය. ඒ දීර්ඝ කාලයක් ඔගේ බැඳිලා ඉඳලා තියෙන මේ සංසාරේ වැඩිම කාලයක් ඉඳලා තියෙන්නේ කාම ලෝකේ නිසා ඒකට පුදුම බැඳීමක් මාර්ග ඥාන දෙකකින් ඕන එක අනාගාමි මාර්ග ඥාණයෙන් කාමාශ්‍රවය කියන එක සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා එතකොට දෙකක් තව දෙකක් ඉතුරු වෙනවා භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන්නේ මේ දෙක ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ග ඥානය. රහත් මාර්ග ඥානය උපදවා ගත්තාම භව සාජාස්ත්‍රව කියන දෙක ප්‍රහාණය වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරනවා තේසුජේව කුසලේසු ධම්මේසු පතිත්‍රාය උත්තරින් ආශවානං කයාය යෝගෝ කරමු. ඒ කුසල ධර්මයන් පිහිටලා මත්ෙහි අද මේ ධර්ම දේශනාවේදී මේ පුජ්‍යලයා හතර දෙනෙක් පිළිබඳව විස්තර කළේ තව බොහෝ කරුණු කියව යුතු වුණත් අපිට ලැබිලා තිබෙන කාල සීමාවට අනුව මෙතකින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. කොට පළවෙනි පුජ්‍යලා දෙවෙනි පුජ්‍යලාගෙන් උපදෙස් ලබා ගන්න ඕන. දෙවෙනි පුජ්‍යලා පළවෙනි පුජ්‍යලාගෙන් උපදෙස් ලබා ගන්නට ඕන. එහෙම කළා හිටන් ඒ දෙන්නටම පුළුවන් වෙනවා සමාධි දර්ශන අපදවා ගන්න. තුන්වෙනි පුජ්‍යලයා දැඩි පරාක්‍රමයක් ගන්නට ඕන. සමාධි දර්ශන ගන්න. හතරවෙනි පුජ්‍යලයා සමාධි දර්ශනවල පිහිට ඔහු ගන්නට ඕන ආශ්‍රයන් සේකරන. ඔහු දේශනාව දැන් ඉතින් මෙතෙක් කියලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අතිවිශාල කුසලස්කන්ධයක් සිද්ධ කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීම විතරක් නෙමේ මේ මැදිරියට පැමිණලා ඉන්න දායක දායකාවන් හුඟා දෙනෙක් ඉතාමදින් ධර්ම ශ්‍රවණය කළා ධර්ම පූජා පැවැත්වුවා මේන් අටකුසල ස්කන්ධයක් සිද්ධ වුණා අමා මහ නිවන් දකින්න පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින් උතුම් කීපපලක් ඉන්නවා අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා කෑගල්ල රංවල එම් එම් ඥානවතී මහන්ත්‍ය මහත්මිය ඇතුළු සියලු දෙනා අරමුණ මහනුවර හාරිස්පත්තේ අත්තරගම පදිංචව සිට නැසී ගිය ටිකිරි බණ්ඩාර පියාණන්ටත් නැසී ගිය එම්.එම්. ටිකිරි මැණිකේ මෑණියන්ටත් නැසී ගිය එම්.එම්. රණසිංහ බණ්ඩාර සහෝදරයාටත් පවුලේ මියගිය සියලුම ඥාතීන්ටත් මෙම පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා ඒ වගේම අද ධර්ම දේශනාවේ තවත් දායකත්වයක් දරනම Bandaragama Vidagama M H M. J S. Bandara මහතා ඇතුළු පවුල සියලු දෙනා අරමුණ කැස්බෑව පිළියන්දල විසුව මීට වසර 6කට පෙර නැසී ගිය ඉන්ද්‍රා පියසීලී ආදි හෙට්ටි මෙලෙවියට මේ පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා ඊළඟට ධර්ම දේශනාවේ දායකත්වයේ දරනම කටගස්කට ගෝහා ගොඩ පාරේ විල්සන් වැලිතට මහතා ඇතුළු පවුල සියලු දෙනා අරමුණ මීට වසර 4කට පෙර නැසී ගිය ආදරණීය බිරිඳ වූ නෙළුම් දේවී චන්ද්‍රලේඛා මල්ලිකාරාච්චි ගුරුතුමියටත් මේට වසර 46කට පෙර නැසී ගිය දයාබර පියාණන් වූ වැලිතට ආයුර්වේද වෛද්‍යාචාර්යතුමාට මේට අවුරුදු 30කට පෙර නැසී ගිය දයාබර මෑණියන් වූ නුගවැල ගමගේ මැතිණියට මේට අවුරුදු 39කට පෙර නැසී ගිය මස්සිනා වූ ලියන ගමගේ වතුපාලකතුමා මෙම පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා අද තවත් දායකත්වයක් තියෙනවා සමරාවතේ අයියේ තිලකා මුදලිගේ මහත්මයා තුළු පවුල සියලු දෙනා අරමුණ වශයෙන් වරකාපොල දඹදියේ පදිංචිය සිට මීට වසර දෙකකට පෙර නැසී ගිය කේ ශිලෝනා දයාබර මෑණියන්ට නැසේගේ විල්සන් වීරවර්ධන නිමල් සුරවීර අමරසිංහ යන සහෝදරයන්ට දෙපාර්ශවයේ මියගේ දෙමව්පිය ඥාති හිතමිත්‍රාදීන්ටත් මෙම පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර එන්දෝරිස් පියාණන්ට නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා පින්වත්නි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරු ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රේණේ කරා වූ සියලු ශ්‍රාවකයන්ටත් මේ උදාර පින් බලයේ හේතුවෙන් ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා කියන පැතුම තබා ගන්න ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු त्वं सदाति අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොල්ගස්සෝවිත වෙනුවල්කුල සම්බෝධි යෝගාශ්‍රමාධිපති පූජපාද කොට්ටාවේ සුමන ස්වාමින් වහන්සේ දේශකයන්න් වහන්සේගේ දුරකථන අංකය 0112යි 704යි 918